කරනවනේ කාර අර මේ දින දෙකම මේ කැරටෙන් නිසා නේද ඇති වෙන්නේ කියන එක. ඔව්. ඒක අර පස්සේ කියන්නේ මේ මේ පස්සේ කියන තේන එකක් නෙවෙයිනේ. මේ මෙතන මේ ස්වභාවය නිසා මේක ඇති වෙන්නේ කියන එක. ඔව්. කියන්නේ මේකේ ශක්තියක් කියන එක අන්න එතනින් හොඳට වැටෙනවානේ. අරිනාස්. ඒ ඇත්තටම මේ මේ ගොඩක් දේශනා අපි ගොඩාක් එහෙම මේ ඒ ඉදිරිපත් කර තියෙන දේශනා අහපු කෙනෙකුට නම් වර්ධින හේතුවන්නේ. ඒකට හේතුව ඒව ඔක්කොම එකතු වෙලා එනවා ඊට පස්සේ යාට. ඔබතුමියත් ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ඒක මටත් අපිටත් හිතුනේ මේ ඔබතුමිය තේරම ආන නිසා ඔබතුමිය වෙන කාගේ මොකක්වත් අහුවේ නැතත් මෙතනින් නිවන් දකින. එහෙනම් වහන්සේ අර පිටිනීම තුල දැන් අර ඉවර ඒක කියආගම් තේරෙන්නේ නැහැ එළියට එන විදිහ. ඔව්. මට මේ වචනට එන්නේ නැහැ අයිනස පැහැදිලි කරගන්න එකයි වෙලා තියෙන්නේ. නෑ ඇත්තටම අපිටත් මේ ධර්මයේ මුලින් අපි අපි අපිත් ඔය සමතේනේ වැඩි අපිව දැනගෙන හිටියේ නෑ. නමුත් අපිට වෙන්න දේ තමයි අපි හොය හොය බලන්නේ හැමතිස්සෙම. හැමතිස්සෙම අපි දැන් අසප දැන් ආරාණයකට වෙලා අපි අපි හොඳට මේක මෙනෙහි කරනවා හොඳට දැන් සමතේ හොඳට තියෙනවානේ ඔබට මේක තේරුණානේ. මෙයා හොඳට මේ ධානවල හොඳට සිත සියුම් කළා හොඳට හැම දෙයක්ම අතුලාන්තට යන්න පුළුවන් කෙනෙක් කියලා. යමක් අරමුණු කළා ඒකේ කෙරවලටම ගිහින් ඉවරයක් කරන්න පුළුවන් තරට අපි ඇවිල්ලා තිබ්බා කියලා. අපි පෙන්වන්නේ අපි ඒක තමයි අපි භාවිතා කරේ ආයුධයක් විදියට. යුද්ධයට යනකොට ආයුධ අරන් යන්න ඕනනේ. නැත්තම් <laughs> නැත්තම් බෑනේ. ඒ වගේ අපි මේ අපිට මේ ආත්මය හැදෙන මොකද්ද අපි ගත්තේ අපිට කෙරවලට යනවා. අඩාගෙන යනවා. අවසානට ගිහිල්ලා ඒක අවසානයේම කරනම තමයි ඊට පස්සේ එතනින් නිදහස් වෙන්නේ. ඒක අපි දැක්කා. ඒක අපි දැක්කා යමද්ද අරමුණු කරේ ඒක ඒක සම්පූර්ණ මේ රූප කලාපත් යනවා. දැන් අපි අපි හිතුවොත් එහෙම දැන් බුදුන් වහන්සේ ඊතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම හිතන්න එපා කියලා තියෙනවානේ. එහෙම දෙයක් ඒ වුණාට අපිට අදාළ නැහැ වගේ අපි මේක හිතුවට පස්සේ මේ අපිට කියන්න පුළුවන් දේවල් කියන්න ගියොත් මේ මේකම අපිව ඇත්තටම අපිට මේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද දන්නේ ඒ තරම් ඒ කියන්නේ පොත්පත් ලියලා තියෙන පවා හිතා ගන්න බැරි වෙනවා. පුරු වෙනවා සාන්ත ඒ කියන්නේ ඒවා ලියලා තියෙන සම්මුතියක් තුන ඉඳගෙන සම්මුතියෙන් ඉක්ක කරලානේ. ඔහො ඒ කියන්නේ මේ කොස්සැටෙන් ඍතුවි ඕජාව උරණ හැටි කියන්න පුළුවන් කියලා කිව්වොත් කවුරු හරි පුදුම වෙයි. ඒක කොහොමද කියන්නේ කියලා. නමුත් මේ රූපකලාපවල පෙන්නන රූපකාණ්ඩ රූපකලාප 54 හැදෙන හැටි බැලුවොත් ඒ ඒ ඉතු රූපේ ඕජා රූපේ එහෙම නැත්නම් අපි කියන්නේ තේජෝ ඒ කියන්නේ මෙතන මේ බුදුනා සුද්දාස්ත්‍රකය කියලා ගන්න මේ මේ සංකලනේ බැලුවාම අපිට තේරෙනවා මේ පෘථිවි ඕජාව කොහොමද මෙතනින් දිය කළා මේ මූලෙන් උරන්නේ කියන එක. ඒක සිස්ටම් එකට සිද්ධ වෙන්නේ. දැන් මේ පැත්තේ දෙයක් තිබුණොත් ඒක උරන සිස්ටම් එක මේ පැත්තේ මේ අනිත් දෙය තියෙනවා. ඒක වුණොත් තමයි මේ පැත්තේ මේ පැත්තට උරන්නේ. දැන් අපි හිතමු මෙතන ප්ලාස්ටික් කෑල්ලක් උණු වෙන හැටි බලන් හිටියාම පේනවා රස්නිය වැඩි වුණාම ඒක උණුයි කියන යනවා. අන්න ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. මේ මේ මේ මේ මේ රස්නේ දැන් දැන් රස්නිය නැත්තම් අයිස් කැටේදී වෙන්නේ නැහනේ. ඉතින් අපිට කියන්න බෑනේ මේ මහා භූත වලට ඇයි එහෙනම් රස්නිය තියෙන්නේ. එතකොටම තේරෙනවා මේ මහා භූත කියන එක ද්‍රව්‍යයක් නෙමෙයි දෙයක් නෙමෙයි නමුත් ඒක ශක්ති ස්වභාවයක්. ශක්ති ස්වභාවය එහෙමයි. ඒක තමයි භූත වෙනවා කියන්නේ. භූත වෙනවා කියන්නේ මේක සකස් වෙන එකක් විතරයි. මේ පටවි කියලා දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අංශු අංශු ඝන වෙන දැන් අංශු ඝන වෙන ස්වභාවයටයි කියන්නේ. ඒ කියන්නේ මෙතන මෙතන දැන් මේ එකම අංශු ස්වභාවයක් නම් ඒ ස්වභාවයේ සීතල ඒ උෂ්ණත්වය අඩු වෙනකොට අයිස් කැටේ වෙනවා නම් ඒ ඒ රස්නි වැඩි වෙනකොට ද්‍රව වෙනවා නම් ඒක තවත් ටිකක් රත් වෙනකොට වාෂ්ප වෙනවා නම් මෙතන තිබිලා තියෙන්නේ වාෂ්ප වුණාම එකම අංශු ස්වභාවයක්. නෑ. දැන් වාෂ්ප වුණාම වාෂ්ප වුණා කියමු මේ වතුර ටික. ඒ කියන්නේ නැති වුණානේ ශක්තියනේ. අපි නිකමට උපකල්පනය කරොත් මේ නැති වුණෝ ඒවා අංශු කියලා ගත්තොත් උපමා කරොත් ඒ අංශු ටික එකතු වෙලා ඝන වෙනව නේද? සීතල වෙනකොට. එතකොට මේ තේජෝ ධාතුව බලපානව නේද? එහෙමයි. එතකොට මේ සේරම සිද්ධ වෙලා තියෙන මේ තේජෝ ධාතුවයි මෙන්න මේ කියන මේ මේ ස්වභාව ටිකක් නේද මේ? එහෙමයි. ඔන්න ඔය බලන්නකෝ ඉතින් ඔබතුමීටත් මේක මේ වගේ ගැඹුරෙන් ගැඹුරට යන්න හිතුවත් බැරි නෑනේ. එතකොට දැනෙනවානේ මේ ලෝකයේ තියෙන සේරම මේ පෘථුවියත් නැති වෙනවානේ මේ ක්‍රමයට බැලුවොත්. ඒක තමයි මේ ක්‍රමයේ අයිස් කැටේට විතර සීමා කරන්නේ නැතුව කොස් ගහත් කපලා අලු කළා මේකත් වායුවක් වගේ නැති කරලා මේකේ තියෙන සේරම ගස්කොලන් ටික පෘථුවියේ කපලා ඇරියා. ඊට පස්සේ ෆස් ටිකත් ඇරියා. ඊළඟ පෘථුවියත් ඇරියා. දැන් කො ඔතකොට අර ශක්තිය මේ විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය ඇදලා ඔක්කොම ගැලපිලා එනවා. අවසරයි ආරෙන් වහන්සේ අර මේ පොතේ තියෙන සපසරකට අර මේක ඒකනේ තියෙන අර මාද කපුරු දැවුවා කියන එක අර මොනවාද ඔව් මේ මේක සප්තසුරගම සූත්‍රය බැලුවාම පේනවානේ අපිට මේ ආපස්තර බ්‍රහ්ම ලෝකෙන් පල්ලෙහා විනාශ වෙනවා කියනකොට ප්‍රභාස්තර සිතනේ අවදි වෙන්නේ මේ මේ මේ දැන් අපේ තියෙන මේ මොනවාද චිත්තද මොකද්ද මේ අපි කියනවානේ මේ මේ මේ චිත්තේන නියති ලෝකේ සිත ඇතුලේනේ ලෝකේ තියෙන්නේ. එළිය ඇත්තටම නෙමෙයිනේ. එතකොට සිත ඇතුලේ ලෝකේ විනාශ වුණොත් ප්‍රභාසර සිතනේ අවදි වෙන්නේ. එහෙමයි. ඉතින් ඒකම කියනෝනේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ පල්ලෙහා විනාශ වෙනවා කිය. අයියේ නම් අනිත්‍යව කිව්වේ නැත්තේ. අයි මේ ආභස්සරේක විතරක් ආවේ. එතකොට තේරෙනවා මෙතන ප්‍රභාසරේට අවදි ආභස්සරේට පල්ලෙහා විනාශ වෙයි. ඔක්කොම හරි. එතකොට බුදුන් වහන්සේ කියනවානේ මේ මේ හත්වරක් ගින්නෙන් ආභස්සර බඹලොවින් පහළට අටවෙනි වතාව ජලයෙන් සුභගින්නකේ පහළද විනාශ වෙනවා කියලා. එතකොට හත් වෙනි කියනවනේ මේකේ මේ අටවන වතාව ජලයෙන් සුබකින්නක බඹලෝ කියන්නේ. එතකොට මේ බුදුන් වහන්සේ මේ කතා කරන්නේ මෙතන මේ අසන්න සංඥේනේ. ඒකයි සුබකින්නකේ කියන්නේ දැන් මෙතන මේ මේවා ගැන හොඳ අවබෝධයක් තිබුණා තමයි පේන්නේ. ප්‍රථම ධ්‍යානයේ පෙන්නන්නේ බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මේ. දෙවෙනි ධ්‍යානයට පෙන්නන්නේ පරිත්තාභය අපමානාභය ආවස්සරේ. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානේ විතක්ක ਵਿਚාර සංසිඳන තැනනේ. දෙවෙනි ධ්‍යානේ පෙන්නන්නේ ආස්වාස ප්‍රාස්වාසනේ. ඒතර ආස්වාස ප්‍රාස්වාස සංසිඳන තැනනේ. එතකොට මේ ජීවිතෙත් නැති වෙන තැන. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ මේ සියල්ලම සංකාර වලට ආරම්භේ. එහෙමයි. එතකොට සියලුම සංකාරවල නැති වෙන තර සංකාර සමතේ තියෙන ආපත්‍රයෙන් පල්ලයක්. මේ බුදුන් වහන්සේ මේ දිව්‍ය ලෝක කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ධ්‍යාන කතාවක්. ධ්‍යානවලනේ දිව්‍ය ලෝක කතාව තියෙන්නේ. මේවා හොඳට ලියාගත්තාම තමයි පේන්නේ මේ සිත ඇතුලේ ධ්‍යාන කියන්නේ සංඥා සුකුම වෙන එක. බුදුන් වහන්සේ පෙන්නනේ විවේක ප්‍රීති සුකුම සත්‍ය සංඥාව, සමාධි ප්‍රීති සුකුම සත්‍ය සංඥාව, ප්‍රීති සුකු සුකුම සත්‍ය සංඥාව, සුඛ සුකුම සත්‍ය සංඥාව සංඥාවක් කියන්නේ. සංඥාව සුකුම වෙන තැනයි මේ මේ ධ්‍යාන කියන්නේ. එතකොට සංඥාව සුකුමන තරයි ওই කියන ලෝක ටිකක් තියෙන්නේ. එතකොට මේ මේ කියන එතකොට මේ ලෝක විනාශ වෙන්නේ මේ සංඥාවල. එහෙමයි. එතකොට කොහෙද මේ මේ බුදුන් වහන්සේ මේ උපමාව උපමේ උපමාව ලෝක විනාශේ වුණාට උපමේ තියෙන හිතේනේ. එහෙනම් අසරයයන කියන්නේ අපි හේතුඵල මේ සකස් කරන දිව්‍ය ලෝකයේ උපදින්න ඕන හේතු සකස් වුණා. මේ මේ කතාවේ ඔබතුමියට වැටහෙන්නේ ඔව් ඔබතුමීට වැටෙන්නේ නැති මේ කතාවේ පෘථුවේ කියන ශක්ති ලෝ විශ්වයේ ශක්ති ස්වභාවයට පෘථුවේ කියන ශක්ති ස්වභාවයේ හැදෙන ඇති කෙනෙක් ගැලපුවා කියන්නේ ඒ කෙනා එතනින් විඥාන ශක්තිය හැදෙන ඇති බයිසිකල් ඩයිනමෝවෙන් ගැලපුවා කියන්නේ මේ සබා දහමෙන් පිට කිසිම දෙයක් එයා ඊට පස්සේ හම් වෙන්නේ නැහැ. ආත්ම කතා මුකුත් හම් වෙන්නේ නැහැ. මුකුත් හම් වෙන්නේ සබා දහමක් විතරයි සිස්ටම් එකක් විතරයි හම් වෙන්නේ. තවිඥානක දෙයක් නැහැ. තනිකර මේක අවිඥානික වෙනවා. ආත්මයක් කියලා කතාවක්වත් හම්බ වෙන්නේ. වාසයට හැදෙනවනේ ගලාගෙන යන ප්‍රවාහයක් නෙමෙයි ඒ ශක්තියක් තියෙන සිත කියලා. මේ ශේෂ අතරවීමක් නෙමෙයි. ඒක දිගට යනන්නේ මේක හේතුඵල දාවක් කියලා. එතකොට අර අර අපි අර හදපු හේතු මතන එක එක ස්ථානවල අපි කියන්නේ මේ දිව්‍ය ලෝකෙ ඉපදුනා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියලා කියන්නේ ඒ හේතු මත හිත එතන එතනින් ඊට පස්සේ ගලාගෙන යන පටන් ගන්න මේ මේ නැති වුණා මරණා කියලා ඒ රූපේ අතහැරලා අර හිත නතර වෙලා නැහැ හිත අර තැන්වල ඒ ක්‍රියා හේතුඵල විචිත සකස් වෙන ගන්නවනේ. ඌ අර චිත්ත ප්‍රභාවයක් අර සිතුවිල්ල හිර වෙනවා. අර චේතනාව තමයි ශක්තිය. එහෙමයි. ඊට පස්සේ අපි දැන් මේ විදිහට මේක මේ දැක්මක් තුළ මේ විදර්ශනාවක් තුළ යනකොට වෙන්නේ ආන්තර ලෝක සම්පූර්ණ නැති කළ ගැනීමක්. ඔව්. ඉතින් බුදුනාසේ දැන් දැන් මෙතන අටවෙනි වතාව ජලයෙන් විනාශ වෙනවා කියන. එතකොට සුබකින් හැකෙන් පල්ලෙහා කියලා කියලා පෙන්නානේ බුදුන් වහන්සේගේ තුන්වෙනි ධ්‍යාන. තුන්වෙනි ධ්‍යානය තමයි සුභකින්නකේ තියෙන්නේ. බුදුන් වහන්සේ පෙර පරිත්තාබ්බේ පරිත්ත සුභේ අපමාන සුභේ සුභකින්නකේ කියන්නේ තුන්වෙනි ධ්‍යානය. මේ ධ්‍යාන ගැනයි කතා කරලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන ධ්‍යාන. ඒ කියන්නේ ධ්‍යාන කියන්නේ සංඥා සුකුම. සංඥා නිරෝධේ කරා යන ගමනේ සංඥාව මේ මැද තියෙන ටික තමයි ලෝකේ මැද විනාශ වෙපෙන්නේ. ඒ ලෝකේ විනාශ වුණු තැන නිරෝධයයි තියෙන්නේ. ඒ ලෝ සංඥාව සුක්කුම වෙලා යන ගමන තමයි මේ ධ්‍යාන ටික තියෙන්නේ. එතැයි අතර බුදුන් වහන්සේ වේදනා සංඥාව පෙන්නනවානේ ධම්මදින්න චුල්ල වේදනා සූත්‍රයේ මේ හතරවෙනි ධ්‍යානයේ මේ අසඤ්ඤය කියන තැනට එනවා වේදනාවමනේ මේ සංඥා ද වේදනා සංඥා නිරෝධයෙන් පෙන්නන්නේ හතරෙන් ධ්‍යානේ සංඥා වේදනාවේ නැති වෙන තැන ඉන්හිහට දෙයක් දැනීමක් නැහැ අරමුණ නිමිත්තක් නැහැනේ ඒක උතරනේ පෙන්නන්නේ මේ ඇත්තටම මේ මේ සංඥා ඒ කියන්නේ අසන්න සංඥානේ තියෙන්නේ ඊට පස්සේ සංඥාවක් නැහැ ඔය සංඥාව දැන් එතනනේ පෙන්නන්නේ බුදුන් වහන්සේ මේ තුන්වෙනි ධ්‍යානයේ සුභ කින්නකේ කියන්නේ සුභ කින්නකේ කියලා මේ 아무තු දෙයක් නැහැ. එහෙමයි. එතකොට මේ බුදුන්වහන්සේ කියන්නේ දැන් මේ දැන් බලන්න ගින්නන්නේ අර ඔක්කොම ගින්නක් කියන්නේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්නනේ. දැන් මේ ගිනි ටික සේරම නිවුලට පස්සේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ? නිවන් නිවන් මගේ යන කෙනෙකුට වැටෙනවා, බොජ්ජංග වැඩෙනකොට වැටෙනවා. ඒ දැන් අපි අපි ගන්නවානේ සති ධම්ම විජය විරිය පස්සද්ධිය එහෙම නැත්නම් මේ අනිමිත්ත සමාධියට එනවනේ. දැන් බාහිරක් දෙයක් නැහැ, සිතක් දෙයක් නැහැ කියලා මෙතන මිදෙනවනේ. ඒ මිදෙන ස්වභාවය තුල සිසිල් වීමක් තියෙනවනේ. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ අටවෙනි වතාව ජලයෙන් විනාශ වෙන්නේ කියලා. <laughs> මේ අටවෙනි වතාව ජලයෙන් විනාශ වෙනක මේ මාර්ගය තුල ඉන්න කෙනාට හොඳට පේනවා සිත ඇතුලේ මේ දැන් ඒ ප්‍රතිපල දැන් ඇත්තටම ප්‍රත්‍යක්ෂතාවයට ආපු කෙනෙක්ට මේක හොඳට පේනවා. මේකට හොඳට තේරෙනවා මට හරි සින් මට ඒක හොඳට පැහැදිලි වෙන වාසියට පැහැදිලි කරන්න උත්සාහ කරේ මට දැනෙන විදිහට මම කියන්නේ අරින්නත් වාසියට ඇත්තටම මේ සංඥාව සුකුම වෙනවා කියන්නේ ලෝකය දිවි යනවා කියන එක ඔව් ඒක ඒක තමයි මෙතන ඔබ වහන්සේ පැහැදිලි කරන එතන අවසානට එනකොට මොනවාද හම්බෙන්න තියෙන්නේ මොනවද තියෙන්නේ කෝ පොත් කෝ මේක කෝ පුතු කෝ දරුවෝ කෝ ළමයි කෝ ගෙවල් කෝ මම කෝ කිසි දෙයක් නැහැනේ ඉතින් එතකොට ඇති හරිය සිසිල් වෙනවා සියල්ලම ගින්න ඉවරයි ඉතින් ඒක තමයි කියන්නේ මේ සුභසී සුභකින්නකෙන් පස්සේ අසන්නසන්නේ එහෙමයි ඉතින් මේ හරිය බුදුන් වහන්සේ හොඳටම පැහැදිලි කරනවා මේ හතරෙනි ධ්‍යානෙ මේ පෙන්නන මේ පෙන්නන හතරෙනි ධ්‍යානෙ තුළ මේ පෙන්නන කතාව තුළ ප්‍රත්‍යක්ෂතාවයට එන කෙනාට පේනවා මේ දෙයනේ මේ සේරම රූපයෙන් මිදුණා නාමයෙන් මිදුණා ඊට පස්සේ ශුන්්‍යතාවේ මේ අනි මේ අනිමිත් මේ මේ නිමිත්ත සියලම මුකුත් නැති මේ ශුන්්‍යතාවයට මේ ඇවිල්ලා තියෙනවා අපි සුබ කින්නකෙන් පල්ලෙහා විනාශ වෙන ජල ඒකයි මේ ජලයේ විනාශ වෙනවා කියන්නේ අටවෙනි වතාව ජලයෙන් විනාශ වෙනවා ඊට පස්සේ මොකද කියන්නේ ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මේ බුදුන් වහන්සේ කියනවා ඊට පස්සේ මේ හට මේ තුලකින් විනාශ වෙනවා කියනවා ඊට පස්සේ ඊට පස්සේ දැන් බලන්න දැන් ඇත්තටම බාහිරත් නැහැ. හිතෙත් නැහැ. ඊට පස්සේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඊට පස්සේ දැන් ශුන්්‍යතාවේනේ. අනිමිත්තයිනේ. අනිමිත්ත සමාධියනේ. ඉතින් ඒ අනිමිත්ත සමාධිය තුර තමයි ආස්වර කියලා ඡය වෙලා ගිහිලා අරහත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මේක මේක මේ මේ මේක තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ අර සිසිල් වෙලා ඊට පස්සේ අර සිසිල් සිසිල් වෙලා මේක අර මේ මොනවාද සද්ධා වීර්ය සති සමාධි අනිමිත්ත සමාධියෙන් පස්සේ අර නැත්තම් අර සති ධම්ම විජේ විරිය පස්සද්දි කියන තැන ඒ අර සංකාර උපේක්ෂාවටපත් වෙලා ඒ සියල්ලගෙම අර සුළඟ වගේ ආකාශේන සකුන්තානං අහසේ කුරුලෙක් ගියා ගව කනක් කොහින්ද කියන වගේ සුළඟ වගේ බුදුන් වහන්සේ ගන්න උපමාවයි මේ තියෙන්නේ. දෙයක් නැහැ සුළඟ වගේ ඊට පස්සේ ලෝකයේ එකම ස්වභාවයක් තමයි. අනේ ආරණාස ඔක පැහැදිලි කරලා කෙනෙකුට වැටහුනොත් වෙන්නේ නිවන් මාර්ග වැටෙනවා මේ මිනිස්සේ කෙනාට කොයිතරම් අසරව බුදුන් වහන්සේ දැන් දැන් අද නාම රූප පරිච්ඡේදය බාහිර දෙයක් නැහැ සිතක් දෙයක් නැහැ කියලා මිදුනට පස්සේ දැන් මෙතන අනාගාමී භූමියනේ තියෙන ඒ කියන්නේ දැන් ලෝකයක් නැහැනේ උපදින්නේ එහෙමයි ඒ ලෝකයක් නැති නිසානේ සුද්ධාවාස කියලා කියන්නේ එහෙම දැන් මේ වහන්සේ පැහැදිලි කරනවා මේ ඔහොම පැහැදිලි කරගෙන යනවා මේ ධ්‍යාන වල. එතකොට දැන් ධ්‍යානක් තියෙනවා කියලා අරගෙන ගත තැනක් ලෝකයක් මේ තියෙන්නේ. ඒවත් මේ ඒවත් තියෙන දෙයක් නේ. මේ හිත තුළ මේ සංඥා සුකුමත්වේ කරා යන ගමනක් මේ එහෙම කියලා මේක දකින්නේ මේක ඔබතුමීට මේ සංඥා අபிසංකරණයක් බුදුන් වහන්සේ හැමතිස්සම ආත්මය කියලා පනවන්නේ. මේවා ඔක්කොම ඔබතුමීට හොඳට මේ විදිහටම දකින්න ලැබෙන පොට්ටපාද සූත්‍රය බලුවොත්. එහෙමයි. පොට්ටපාද පරිබ්‍රාජකයාට ඔය පැහැදිලි කරන ටික මුළු ධර්මයේම තියෙනවා. සංඥා අபிසංකරණයක් සංඥා අபிසංකරණ නිරෝධයක් බුදුන් වහන්සේ කියනවා මේ මේ සිද්ධ වෙනවා කියලා. පොට්ටපාදට තේරෙන්නේ නැහැ. පොට්ටපාදාන තමන් කොහෙද ඉන්නේ කියලා එතන. එතකොට පොට්ටපාදට ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා පොට්ටපාද ඔබට මේ වැටහෙන්නේ නැහැ. ඔබ ඉන්න දෘෂ්ටිය තුළින් මිදුණු දවසටයි මේක වැටෙන්නේ කියලා. ඔබ ඉන්න දෘෂ්ටියේ මිදුණු විටයි මේ වැටෙන්නේ නැහැ එතකන් කියලා. ඒ පොට්ටපාද ඉන්නවා ආත්ම දෘෂ්ටිය. අර අර අපි කියන්නේ වේදේ තුල හැමෝම ඉන්නවා කෙනා කියලා. එතනයි. ඉතින් මේක හරි. දැන් ඔබතුමීටත් මේක හොඳට වැටේනවා. හැබැයි මේ සුද්ධා සුද්ධා වාස කියලා උපදිනවද කියන එකවත් හිතන්න දෙයක් නැහැ. මේ මේ මේ මේමයි මිදුනට පස්සේ කෙලින්ම ඔබතුමියටවත් ඉන්න භූමියක් නැහැ. සුද්ධා වාස විතරයි. සකස් වෙන්නේ ඇත්තටම මේ මේ ආශ්‍රව කෙලෙස්වත් මේකේ ඉතුරු වෙන්නේ නැහැ. අපිට නම් වැටෙනවා. බුදුන් වහන්සේ ඒකයි ගඟ මහණෙනි ගඟකට ඇලවුණු මුඛයේ ගඟටමයි වැටෙන්නේ කියනවා වගේ ඒකයි වොත්සග්ග පරිණාම වෙනවා කියන්නේ නිවනට නැමුණක් කොට පවතින කෙනා නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා. ඒකයි මේ සෝතාපන්න කෙනා නැවත නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා බුදුන් වහන්සේ කියන ආත්මාතක මොනවාරි කිව්වත් ඒත් නිවනින්මයි සැනසීම ලබන්නේ. ඒ කියන්නේ මේ මේ ලෝකයක් එයා එතනින් එහාට දකින්නේම නැහැ කියන එකයි. හ්ම්. ඒක අර අවිබේ අතප්පේ සුදස්සිය සුදස්සිය අකනිතා මේ මේවා පෙන්වන්නේ ඉතින් මේ සුද්ධාවාස කියලා දෙන්න. මේ සම්මුතිය තුළ ගොඩක් ගන්න පුළුවන් මේක අත්තටම අවබෝධ වෙනකොට මේවා වැටෙන්න ගන්න. මොනවද මේ කියන්නේ? එහෙමයි. අද අරූප ලෝක වලට ගන්න බුදුන් වහන්සේ මේ අරූප ලෝක ධානවල නම් ටිකම. ඒ මොකද හේතුව ඒ ඒවට නම් දාලා තිබුණේ නැහැ. බ්‍රාහ්මණයෝ ටික මේ බ්‍රහ්ම ලෝක ටිකක් දාලා තිබ්බා. ඒ ටික බුදුන් වහන්සේ වෙනස් කරේ නැහැ. සුගතියනේ ඒගොල්ලෝ කිව්වේ මේ මේ ධාන වලටනේ කිව්වේ. ඒක එහෙමම තිබ්බා. එතකොට මහා බ්‍රහ්මයේ කිව්වා බ්‍රහ්ම පාරසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත ඔක්කොම බ්‍රාහ්මණයෝ කී කී හිටපු ඒවා. ගැටෙන්න ගියේ නැහැ. හරි ඔගොල්ලෝ කියන්නේ ප්‍රතිපදාහනේ ඒවා තියෙනවනේ. හරි එහෙම තිබ්බා. ඒ ටිකම කිව්වා. ඊට පස්සේ බුදුන් වහන්සේ සුද්ධාවාස පෙන්නලා කිව්වා අරූප ධාන වලට නම් දාන්න ගියේ නැහැ. අරූප ධාන නම් ටිකම කිව්වා. ඕක තමයි ලෝක ටික තියෙන්නේ කියලා. ඒ මොකද මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි ඉන්නේ කොහොමත් ඔතන ඉන්නේ. අතන මේක බලන්න අගමුල මැද හොඳට ගැලපෙනවනේ මේ පැහැදිලි. එහෙමයි එහෙමයි. එහෙමයි. ඉතින් ඔබතුමේ කාලේ ගොඩක් ගියා ඔබතුමේ දැන් දුර අනේ කාලේ ගියා කියලා කන්නේ ආරේ නෑ සබෝහන්සේ වටනා කාලේ මං ගත්තේ. ඊට ඒකෙන් මට ලොකු හිතා ගන්න බැරි කරන්නේ. ඇත්තටම දැන් අපි ওই කාලය තුල මොකක් කරත් ඔය කරත් මොකක් එකයි ඔය කාලය තුල අපි මොනා කරත් එකයි. කාට හරි කිව්වත් එකයි නොකිව්වත් එකයි නිකන් හිටියත් එකයි කාටවත් එකයි. අපිට නම් මොකක් කරත් ඔයක අදහස් නැහැ. ඒ කියන්නේ රාමු ගොඩක් ගැලවිලා ගියා වගේ දෙයක් උනේ. අර මට තවත් මේ ගමන හුඟක් පැහැදිලි වුණා. පැහැදිලි. දැන් ඔබතුමියගේ තවත් කෙනෙකුට අතර අපි කියවන මේ ශුන්‍යතාවේ ෆ්‍රීකවස් කරනවා කියලා. එහෙමයි. ඒකම නේද දැනෙන්නේ. එහෙමයි. අපි අපි අවබෝධ කරගත්ත ශුන්‍යතාවේ ඒ ඒ ඔබතුමියගේ මේ විඤ්ඤාණ ධාතුව කම්පණය වෙනකොට අර අහස විදුලි කරනකොට මෙහි ජනේල එලනවා වගේ ඔබතුමියගේ විඤ්ඤාණ ධාතුවක් කම්පණය වෙන ඒ සංඛ්‍යාසය. ඒක සිද්ධ වෙන්නේ තව මගපලලාභියෙක් ඉන්නකන් තවත් මගපලලාභියට බිහි වෙන එකක් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ මගපලලාභී නැති තාක් පමණි ආනන්දේ මේ සාසනේ පවතින්නේ කියලා. එහෙමයි. මේක අර රිලේ බෑ එකක් වගේ. මේක මේක මේක ඇවිල්ලා ෆ්‍රීකවන්ස් එකක් වගේ. එහෙමයි. ඒ කියන්නේ ඔබතුමියගේ යම් කිසි සකස් වෙන්න නැවත කොහේ හරි ඒ සංඥාවක් තිබුණා නම් ඒක දිය වෙලා දිය වෙලා ගිහිල්ලා ඒක නැත්තටම ඒ කියන්නේ හොයන්නවත් නැති වෙන තැනට නිරෝධයට ගිහිල්ලා ඔබතුමිය නැවත සකස් වෙන්න. එහෙමයි. සකස් මට හේතු නැති වෙනවා. ඒකයි බුදුසසුනේ ඔය කියන්නේ නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරේතිති කිය. බුදුන් වහන්සේ කියනවානේ මේ බුදුන් වහන්සේ ඒක හොඳට පෙන්නනවා දිට්ඨිංච අනුමගම්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනෙය ගේදන් නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරේතිති කිය. යමෙක් මේ සම්මා දිට්ඨියට આવොත් සියලු දුෂ්ටින්ගෙන් මිදුනොත් ඒ දර්ශනයටපත් වුනොත් නේද? හරි නේද? ඇහෙනව නේද? ඔව්. සස්ස හේන සම්පන්නෝ කාමේ සුවිනේය නැවතත් කාමෙට ඉඩක් නැහැ කියන කාමේ සුවිනේය ගේදක්. නයිජාතු ගබ්බසෙය නැවත මව් කුසේක සකස් වෙන්නේ නැහැ කියන එක කියලා ඉවරයි. එහෙමයි. ඇත්තටම මේ දර්ශනයට පත් වුණු කෙනෙක්ට පේනවා මේ දර්ශනය තුල තවත් පැත්තකින් බැලුවොත් මව් කුසත් තුළ මේ මේ ජාති ධම්ම සූත්‍රය බැලුවමත් පේන ප්‍රසාදයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. මව් කුසත් තුළ ආත්මයක් පණවන්න පුළුවන්. මේක හරි පුදුම හිතෙනවා. මේ කිව්වොත් මේ ලියලා තියෙන පොත්වලට මොනව වෙයිද දන්නේ නැහැ. ඒක නිසා සමහර ඒවා අපි කියන්නත් කියන්න පස්ස ගන්න අවශ්‍ය මොකද පොත් පවු නේද කියලා හිතන මේ සම් සම්මුතියේ දේශනා මම කෙනෙකුට අහන්න කියලා කියනවා මට බය හිතෙනවා බැරි වෙලාවත් මේක වැරදි දහමක් කියලා කෙනෙක් මේකට නින්දාවක් කරොත් මේ කෙනාට සසර කල්ප ගානකට මේ දහම වැහිලා මට එහෙම හිතනකොට මේකේ වෙනස්ම පැත්තක් අපි එක දේශනාවක දානවා මේ අභිඥා දේශනාවක මේක කොහොමද වෙන්නේ කියන එක. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම වෙන හැටි. හරි පුදුම හිතෙන දේශනාවක් වෙනවා ඒක. ඒ කියන්නේ කවුරුවත් අහපු නැති දෙයක්. සමහරට ඔබතුමියත් අහලා නැති දෙයක්. මෙන්න මෙහෙම දෙයක් මෙන්න මෙහෙම දෙයක් අපි ඒකේ පේන්නනවා මේ අභිඥා දේශනා. ඇත්තට මේ අභිඥා දේශනා අභිඥාවෙන්මයි දේශනා කරන්නේ. ඒ කියන්නේ යම් කිසි ඒ අමුතුම ඒ කියන්නේ ඒ ඥානයන් අවදියේ තුලමයි මේ දේශනේ ඉදිරිපත් වෙන්නේ. සමහර වෙලාවට මේ දේශනේ සමහර දේවල් අපිට ඊට පස්සේදී එකපාරටම ගන්නත් බෑ. එහෙම හිතලා කියන්නත් බෑ. බැලුවාම. මොකද මේ මොහොතේ මේ මේ අභිඥාවෙන් ගලාගෙන ගිහිලා ඉදිරිපත් වුණා මිසක් හැරිලා බලනකොට ආයිමත් එකපාරටම අපිට ඒක එහෙම හිතලා කියන්න බෑ. ඒ තරම් ගැඹුරුයි. සමහර තැනක අපි පෙන්නනවා ඔය අභිඥා දේශනාවල ඔය ආනන්තරීය පාප කර්ම වෙන හැටි. ඒ කියන්නේ මේ දැන් ඔබතුමිය දැන් අපි හිතමු දැන් දැන් අපේ තියනවා නේද යම්කිසි දැන් අපිට අපි අපි කියනවානේ දැන් චුම්බකයක් අපි ගම් අපි කියනවානේ මේ පෘථිවි ශක්තිය චුම්බක ශක්තියක්නේ. අපි කියනවානේ අපි කියන ගලක් උඩ දැම්මොත් බිම වැටෙනවානේ. එතකොට මෙතන යම්කිසි තියනවානේ ශක්ති ස්වභාවයක් මෙහෙම වැටෙන බැඳීමක් තියෙන එපේ. දැන් අභ්‍යවකාශයේ ගලක් බිම වැටෙන්නේ නැහනේ. ඒක එහෙම අත්හැරියොත් පාවී පාවී තියන්නත් මේක වැටෙන්නත් හේතුව පෘථුවියේ තියෙනවානේ මේ බඳ ගැනීමේ ශක්තියක්. ඒකට අපි හසු වෙලානේ ඉන්නේ. ඒ ශක්තිය ඇතුළේනේ මේ ශක්තිය හැදෙන්නේ. ඒ ශක්තිය පෘථිවි ඒකනේ අපි කිය පෘථිවි ශක්තිය ඇතුළේ විඥාන ශක්තිය හැදිලා තියෙන්නේ කියලා. ඒතර ඒකත් මේ ශරීර කූඩුව ඇතුළේ ගැට ගහලානේ තියෙන්නේ. එතනින් ශරීර කූඩුව පොළොට පස්සෙනවත් එක්කම එතනින් ඒක නිදහස් වීමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ මෙන්න මෙතන ලুকু ගැඹුරක් එතකොට පේනවා නේද මේකේ තව තව මේක යන්න ඕනි ගැඹුරක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ස්වභාව මේ ශක්තිය මොකද්ද කියලා බැලුවම පේන්නේ. මේ හට ගන්න ශක්තියක් නැති වෙන එක හරි. ශක්තියට එහෙම මුකුත් නැති බවත් හරි. නමුත් විශ්ව ශක්තියට පෘථිවි ශක්තිය සම්බන්ධ මේ වෙනස්වක් තියෙන. විශ්ව ශක්තිය පෘථිවි ශක්තිය අතර තියෙන ඒ සකස්ම හේතු නිසා හටගත් දෙයක් නේ අර කැරකැවීම තුළ ස්පටිකයක් ඝණයක් ඒක ඇතුළේ ඊට පස්සේ මේ මේ ගස් කොළන් මේ මේ වතුර දිය මේවා මේ මේ මේ ජීවීන්ගේ නිර්මාණය. ඒක ස්වභාවිකවම සිද්ධ වෙච්ච නිර්මාණයක් මිසක් කවුරුත් කළා නෙමෙයිනේ. ඒකෝ මේ සංසිද්ධිය ඇතුළේම දැන් මේ සතෙක්ගේ ඇතුළේ මේ වගේ මේ ශක්ති ස්වභාවයක් මේ මේ මේ වගේ මේ මේක අපි කියන්නේ ස්පාක් එකක් උද්දීපනයක් රුප්පණයක් නැත්නම් මේ විඥානයක් ශක්තියක් හටගෙන තියෙනවානේ මෙන්න මේ හැම ශක්ති ස්වභාවයක්ම දැන් අපි සත්ව අපි හිතමු දැන් සත්තුන්ගේ මේ වගේ ශක්තියක් සකස් වෙනවා. දැන් මනුස්සය කියන සත්වයාගේ සකස් වෙනවානේ. අපි මීට අමතරව අපිට පේනවනේ තව තව මෙහෙම මෙහෙම මෙහෙම ස්වභාව පව මෙහෙම සකස් වෙන මේ දැනෙන ස්වභාවනේ මේ මේ දැනෙන ස්වභාවනේ අපි ගහට ආත්මය පැනුවේ නැතුණාට අපි කියනවනේ වෘක්ෂ දේවතාවෝ කියලා මේකටත් අපි පනවනවනේ අපි මේවටත් මේ බුම්මාට දෙවරු කියලා මේ ගස් කොළන් වල මේ පර්වත වලටත් අපි දැනෙන ස්වභාවයක් පනවනවනේ ඒකේ ස්වභාවයේ තේරුම මේ සංඥාව ඒවා සකස් වෙනවා කියන එකනේ ඒකට අපි එතකොට කියනවානේ මේ මේ මේ ওই කතාවල් ගොඩාක් ඔය ඔය කතාව කර්ම વિશે කතා කරන්න බුදුන් වහන්සේ එපා කියලා තියෙන વિશે ඒක නිසා හරි පරිස්සමෙන් ආන්න ඕනේ. ඒ කියන්නේ මේක මේක හරි පරිස්සමෙන් දකින්න තැනක්. ඒ කියන්නේ දැන් මෙතන දැන් ඔබතුමියගේ ශක්ති ස්වභාවයත් ඔබතුමිය ළඟ ඉන්න පෘථග්ජන මිනිසෙකගේ ශක්ති ස්වභාවයත් සමානද? ওই දෙක අතර වෙනසක් තියෙනවා. දැන් දැන් දැන් ඒකේනා ඔබතුමිය ශක්ති ශුන්‍යත්වයේ කරානේ යන්නේ. සංඥා නිරෝධයකටනේ යන්නේ. ඒ කෙනාගේ සංඥාත්වේ රළුයිනේ. පෘ탁ජනනේ. ලෝකේ ඇත්ත කරගෙනනේ. ඒ රළු සංඥාවේ ওই සංඥාව නිවෙන ස්වභාවේ ඔන්න ඔතන හරියට නිකන් ධනරින චුම්බකේ වගේ. ඔතන ස්පාක් වීමක් සිද්ධ වෙනවා. ඔබතුමියගේ පැහැදීමෙන් කරන ආශිර්වාදයේ තුල අරයාගේ සංඥාව සුකුම වෙන්නත් ඔබතුමියගේ සුකුමත්වයට එන්නත් හේතුව ඒකයි. මේක වෙනස්ම කතාවක් මේ කියන්නේ. මේක ධර්මයේ මේවට මුකුත් අදාළ නැහැ. මේ පැහැදිලි කිරීම අතිශයින්ම මේ නිකන් අවබෝධය සඳහා පමණයි. එතකොට මෙතන මේ මේ මේ ඔතන තියෙන පරතරේ දැන් ඔතන පරතරයක් පේනවනේ අපි හිතමු වොට් වොට් එකක් දාමු අපි හිතමු ඔබතුමිය ගාව තියෙන සංඥාවේ සමානයේ වොට් 20යි කියලා නමුත් පෘථග්ජන කෙනාගේ සංඥාවේ තීව්‍රත්වය වොට් අපි හිතමු 120යි කියලා. ඒ තරම් ඒක අපි වෙනසක් පෙන්වන්න හේතු තියෙනවා. අපි හිතමු දැන් ඒ ඒ සංඥාවේ ස්වභාවයත් මේ දැනෙන ස්වභාවයෙන් ඇති වෙලා තියෙන්නේ. එතන එතන මේ පවතින එකක් නෙමෙයි එතන එතන ඇති වෙනවා නැති වෙනවා එකම ස්වභාවයක්. රතු පාට ලයිට් එක නිවිනිවිපත් වෙනවා මේ සුදු පාට ලයිට් එක නිවිනිවිපත් වෙනවා වගේ හරියට. හටගෙන නැති වෙනවා. නමුත් එකම ස්වභාවයක්. ශක් සංඥාව. එකයි මේක පෙන්වන්නේ සංඥාචෝතතාවය කියලා. ඒතකොට මේ මෙන්න මෙතන දැන් අපි හිතමු දැන් මේ පෘථග්ජන කෙනා ඔබතුමියව ඝාතනය කරන්න ඒ කියන්නේ ඒතු එතුමගේ අදහසින් ඔබතුමියව ඝාතනය කරන්න දැන් බුදුන් වහන්සේ මරන්න යනවා වගේ දෙව්දත් මේ ශක් චිත්ත ස්වභාවය තුල අර 120 220 බවට මේක ෂෝට් වෙනවා කියලා කියන්නේ. අර බුදුන් වහන්සේ ගාව දැන් ඔබතුමිය ගාව තිබුණේ වොට් 20 අඩු වෙලානේ ගොඩක්. මෙයාට එතනට ලං වෙන්නවත් බැරි වෙනවා. මෙයාට මෙයාගේ මේ ස්වභාවය මේක තවත් මේ වොඩ් ගන්න වැඩි වෙනවා කියන එක. මෙන්න මෙතන ෂෝට් වෙන එකක්. ඒ කියන්නේ මෙතන ධන රින ද වයර් දෙක එකතු වුණා ෂෝට් වෙන ස්පාක් වෙන. ඒ කියන්නේ එයාගේ තියෙන ආත්මීය අර තීව්‍රතාවය තවත් ඝන වෙනවා. මේ තීව්‍රතාවය දැන් ඔබතුමියගේ එහෙම දැන් දැන් ඔබතුමියගේ එහෙම දෙයක් නැහැ. දැන් අපි හිතමු දැන් දැන් එක සමාන එක සමාන දෙකක් එකට හැප්පුණොත් එක එක සමාන දෙකක් එකට හැප්පුණොත් ඒ සමාන දෙකක් නිසා එතන එක පැත්තකට විසිකෙන්නේ නැහනේ. එතනම තියෙනවානේ සමාන දෙකක්නේ හැප්පෙන්නේ. එක සමාන වේගයකින් වාහන දෙකක් ආවොත් එක හැප්පිලා එතනමනේ තියෙන්නේ. නමුත් එක වාහනයක් අධික වේගයෙන් ඇවිල්ලා අනිත් වාහනේ නිකන් හිමින් යන එකක් නම් ඒක අර වේගෙන් ආපු වාහනේ යනවනේ කඩාගෙන. මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේක පෙන්නන මේ උපමා ගත්තේ ඒ කියන්නේ අර තීව්‍රතාවයේ අර තීව්‍රතාවයේ මේක වැඩි වෙන්නේ මෙතන ඔබතුමියගේ සංඥා සුකුමත්වය අපිට පෙන්වන්න වෙන්නේ මෙන්න මෙහෙමයි හරියට මෙයා හැප්පෙන්නේ අවිල්ලා දැන් මේක වැඩිච්ච ගමන්ම තවත් ෂෝට් වෙලා යන එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කළු ගලක ඇවිල්ලා හැප්පෙනවා වගේ වැඩක්. ඒත් මේක උපමා පෙන්වන්න කොහොමද කියලා අපි හිත හිත කල්පනා කර කර උපමා දානවා. නමුත් මෙතන ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි පෙන්නන්නේ. මෙතන මේ තියෙන ස්පේස් එක. ඒ කියන්නේ ગેප් එක. එයත් කවදා හරි සංඥා සුකුම වෙලානේ මේ මේ සංඥා සුකුම වෙලානේ ওই කතාව අවසන් වෙන්නේ. දැන් එයත් කවදා හරි නිවනින්මනේ ඒකනේ බුදුන් වහන්සේ කියන්නේ මේ මේ මේ මේ සත්වයා නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා. එහෙමයි. ඒක සත්ව සංඥාවනේ මේ තියෙන්නේ ආත්ම මේ මේ මේ චිත්ත කතාවේ ශක්තිය. එහෙමයි. එතකොට මේ මෙයක් කවදා හරි ෂෝට් මේ මේ ශුන්‍ය වෙන්න එපා ශක්තිය. අන්නේ ශුන්‍ය වෙන එක තමයි ආගේ තවත් මේ වැඩි වෙනවා. කාලය වැඩි වෙනවා. ඒක පෙන්වන්න වෙන්නේ විදිහට. ඒ කියන්නේ මෙතන මෙතන අපි හිතමු එයාට සමාන කෙනෙක් එක්ක එයා හැප්පුණයි කියලා එතනමයි ඉන්නේ අර වාහන දෙක වගේ. නමුත් ඔබතුමිය පසාර කරගෙන අනිත් පැත්තට දැන් එයාගේ වේගෙන් යනවා කියන්නේ එයා ඩබල් වෙලා අනිත් පැත්තට ඉතික්ක. ප්‍රපාතයට වැටුණා වගේ යන්නේ. මෙතන මෙතන ඒකට හේතුව අපි ගත්තොත් එහෙම අපි මෙහෙම කියමු ඒ කියන්නේ අපි මේකට ගන්න ඕනි මොන වගේ උපමාවක්ද කියලා ඒ ගන්නෙ ඒ කියන්නේ මෙතන ගන්න ඕනි දැන් අපි ගත්තොත් රිදි ෆෝම් කෑල්ලක් අපි එහෙම නැත්තම් අපි එහෙම ගත්තොත් මේ පැත්තේ ඔබතුමිය ගිනි ගොඩක් වගේ. නෑ එහෙම එහෙම ගත්තත් වැරදි. ඒ කියන්නේ මේක ගන්න ඕනේ ආ මේක ගන්න ඕනි කොයි විදිහටද කියලා. මේක මේක මේක අපි හිතමු ඔබතුමිය රිදීෆෝම් කෑල්ලක් කියලා. එතකොට ඔබතුමියට කරන්ට් එක යන්නේ මේක අධික මේක මේකට මේකට හොඳ උපමාවක් දෙන්න කොහොමද කියන එක. ඒ කියන්නේ මෙතන මේ මේ ગેප් එක වැඩි වෙනවා. දැන් යමෙක් ඔබතුමියට හානියක් කරන්න හිතුවොත් ඔබතුමියගේ සංඥාව සුකුමයි කියන්නේ ඔබතුමිය විශාල ආවරණයක් දාලායි තියෙන්නේ ඔබතුමියට. ඔබතුමියට කිසි කෙනෙකුට ඒකයි මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙක්ව මරන්න බෑනේ. මේ රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ සත්‍ය ආબોධුන් රහතන් වහන්සේ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයිනේ. එයා පිරිනොම් පාල ඉවරයිනේ. රෝපරිශේෂ නිබ්බාන කියලා බුදුන් වහන්සේ පනවල ඉවරයිනේ ආයතන නිරෝධය ඉවරයිනේ. එතකොට එයා මැරිලානේ. එයාට මේ ආත්මීය හැඟීම් නැහැනේ. එතකොට ආත්මීය හැඟීම් තියෙන කෙනෙකුට පුළුවන්ද මේ මරණු කෙනෙක් මරණ ආත්මීය හැඟීම් නැති කෙනෙක් ආයි මරන්න පුළුවන්. අත කපන්න આવොත් කියයි ඕක අරගෙන යන්න කියයි. අර අර අර සුභාතරණියා වගේ ඇහැ ගලවගෙන යනකොට කිය ඇහැ අරන් යන්න කියයි. එතකොට ඒ ඒ කෙනාට ඒකනේ සිව්පස්සේ උපස්ථාන අවශ්‍ය වෙන්නේ. එයා රැකෙන්නේ නැහනේ. එයා එයා මේ හම්බ කරගෙන කන්න දඟලන්නේ නැහනේ. රහතන් වහන්සේ තිබ්බොත් කෑව නැත්තන් නෑ. අලියෙක් හරි ඒව આવොත් එහෙම කියලා ඒ කමන්නේ. කොයි වෙලාවෙත් ඔය දැන් මේ සිත විතරයි. මේ සිත එතනින් ඉවරයි. අලියා පාගෙන ගියා එච්චර තමයි. එතන වාඩි වුණා අලියා පාගෙන ගියා එච්චර තමයි. එතකොට දැන් මේ මේ මේ මෙයානේ භික්ෂුව සැබෑම ආර්යයන් වහන්සේනේ. එයාට සිව්පස්සේ අවශ්‍යයි. නැත්තම් එයා පවතින්නේ නැහැ. ඒකයි මේ සිව්පස්සේ තියෙන වටිනාකම. ඒකයි මේ ශාසනය හදන්න හේතුව. ඒකයි මේ අපි ඇත්තටම අපි කියවනේ මේ බුදුන් වහන්සේ රහතන් වහන්සේට වුණා දැන් මේ සම්මෝ දැන් අපි සේරම එකතු වෙලා එක එකකට ෆ්‍රේම් එකක් ඇතුළට යම් කිසි ඒ රැකෙන විදිහටනේ බුදුන් වහන්සේ ওই රහතන් වහන්සේටත් විනය පනවනවා. එතකොට රහතන් වහන්සේට විනය පනවන්න දෙයක් නැහැනේ. රහතන් වහන්සේට ඒ මාත්මීය දෘෂ්ටියකුත් නැහැනේ. නමුත් ඒ ඒ අය රැකෙන විදිහට සැකස්මක් බුදුන් වහන්සේ පනවනවා. නැත්තම් ඒ අය විනාශ වෙන නිසා. රාත්‍රී කාලයේ පිණ්ඩපාතේ වැඩියොත් මිනිස්සුන්ගේ මොන හරි දෙයකට ඒ අය ගොදුරු වෙනවා. ඒකෙන් රැකෙන්න ඕන නිසා රාත්‍රී කාලේ පිණ්ඩපාතේ පනවන්නේ නැහැ. නමුත් මුලින් පන පිණ්ඩපාතේ වැඩලා තියෙනවා අපිට ඒ ධර්මය තුල අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ මේ මේ රහතන් වහන්සේ රැකගන්නනේ බුදුන් වහන්සේ මේවා දාලා තියෙන්නේ බලනකොට. රහතන් වහන්සේලාම ඒව ගැන දැන් ඇත්තටම ඇයිට නෑනේ සීමාමායි. රහතන් වහන්සේට නෑනේ. රහතන් වහන්සේ මේ හිත ඇතුලෙන් එහෙම දෙයක් නෑනේ. ගස් කියලා දෙයක් නෑ, කොළ කියලා දෙයක් නෑ, කඩන්න දෙයක් අසකුත් නෑ, කඩන්න කොළේකුත් නෑ. මේක හරි පුදුමයිනේ. නමුත් බුදුන් වහන්සේ අර විනය පිටක ඒකනේ හැදුවේ. අර අවුරුදු 20ක් යනකම් නැත්තේ ඒකනේ. ඒ අවුරුදු 20 තුල විච්ච දේවල් විතරයිනේ බුදුන් වහන්සේ හදන්නේ. අලුතෙන් දාන්නේ නැත්තේ ඒකනේ. හිතලා දාන්න යන්නේ නැහැනේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ අර ඒකෙම පෙන්නනවනේ දැන් දැන් ඒක රැකෙන්න ඕන නිසානේ බුදුන් වහන්සේ ඒකට නවකීන් ආයිමත් පැවිදෙනකොට අර උපසම්පදා මේ කාලයට අනුව වන්දනා කරන එක කරනවානේ. මගඵල වෙනයිනේ. මේ විනය වෙනයිනේ. මේක මේක රැකෙන්නනේ මේක හදන්නේ. ඔය ඔය ඔක ඇවිල්ලා බොහොම නුවණින් දකින්න ඕන තරම්. එහෙමයි. සමහර අය හිතනවානේ අපි rahat වෙලා අපිට ඔය සීලත් නැහැ මුකුත් නැහැ කියලා. ඒක වැරදි. ඒ සර්පයා වලගෙන් අල්ලගෙන. එයා rahat වෙච්ච කෙනෙකුත් හදාගෙන. ඒ ප්‍රතිවට එයාට එයාම හිතනවා එයාට මුකුත් නැහැ කියලා. විනයක්. ඒ සිතිවිලි සිතිවිලි වලින් rahat වෙන්නත් බෑ සිතිවිලි වලින් ඕවා කරන්නත් බෑ. සිතිවිලි දැකිතන කතාව උඟක් වෙනස්. එහෙමයි. ඒක තමයි. වචන තේරෙන්නත් ආරෙන්හන්ස මහා වාග්යයක් තියෙන්න ඕනේ. <laughs> සිතුවිලි වලින් මොකුත් කරන්න බැරි වුණාට අද අද රහතුන් වහන්සේලා වින් සිතුවිලි වෙන්නේ. සිතුවිලි. දැන් මට වාගේ දීලා තියෙන්නේ. ඔව්නේ. ඔක්කොම සිතුවිලි. එයා කෙනෙකුත් ඉන්නවා රත්තරන් පුටුවකුත් හදාගෙන. ඒකෙත් පාඩියල්. මා පව් කියලා හිතනවා. ඉතින් අස්සරවයි කියලා හිතනවා. අත්තරම හිතවස රාත් නළුව තමයි බීවේ. සබෑ රාතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. දැන් රහත් කියන්නේ කෙනා නැහැ කියන එකයි. නෑ එහෙමයි නේනම් යාර හදාගත්ත ලෝකිකුත් නෑනේ නෑනේ අර අත්‍තරම බුදුන් වහන්සේ දැන් මේ ඕනාට වැඩිය මේ සිතුවිලි අරගෙන මේ භික්ෂුන් වහන්සේලා පටලව ගන්නකොට කෙලින්ම අන්දවණේට වැඩිය. ඕවිස දන්නේ නැහැ. බුදුන් වහන්සේ කෙලින්ම අන්දවණේට වැඩිය. බුදුන් වහන්සේ ඊට පස්සේ ඒ අන්දවණේ මාස තුන හරි ඒක ගත කළා වෙච්චර. බුදුන් වහන්සේ බලන්න අත්‍තරම මේ බුදුන් වහන්සේට ජේතවනාරාම අරෝමේ කොළා තිබ්බ පයින් ඔය අඩිනවා. ওයි බුදුන් වහන්සේ කතා බලව අපිට හොඳට පේනවා බුදුන් වහන්සේ ගස් යට පාරලාට සමහරට පිට පාතේ වදින්නේ සමහරට ගහක් යට වළඳන්නේ සමහරට බුදුන් වහන්සේ ඔය මොකක්වත් දැන්නේ නැහැ බුදුන් වහන්සේ බලනකොට පිරිනවම් පාන්නේ බලනකොට ගහක් යට බලනකොට තනකුත් නැහැ බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට මේ ඔය එකකවත් නෙමෙයි මේ අල්මක් ඇති වෙලා නැහැ බුදුන් වහන්සේ කිසිම දෙයකට හිර වෙලා එහෙම බවක් අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ උන්වහන්සේ අමුතිස්සෙම සබහා දහමම දැකලා සබහා දහමම වගේ හරි. හරි නිර්මලයි. ඒ බුදුන් වහන්සේ අගේ කරන්නේ නැහැ පොටිල භික්ෂුන් වහන්සේ අර මහා මහා අතරම තෙරක් විදියට ඉස්සරහින් ඇවිල්ලා වාඩිලා කියලා බුදුන් වහන්සේ අගේ කරන්නේ ඔය ගෝලියෝ මෙච්චර ඉන්නවා මගේ ගෝලියෝ තමයි පිටිපස්සේ ඉන්නේ කියලා පිරිවරත් එක්ක ආවයි කියලා අගේ කරන්නේත් නැහැ බුදුන් වහන්සේ කුච්ච පොටිල කියලානේ කියන්නේ මේ ඔක්කොම ගෝලියෝ ඉස්සරහ එතකොට බුදුන් වහන්සේ දැනුම අගේ කරන්නේත් නැහැ බුදුන් වහන්සේ බණ කිව්වයි කියලා ඒක ඒකට තේරෙනවා ඒක අගය කරන්නෙත් නැහැ. බුදුන් වහන්සේ අධ්‍යාත්මිකව යම් කිසි මේ මේ සත්‍ය දැකලා අධ්‍යාත්මිකව මිදෙන කෙනෙක් දැක්කොත් අන්‍යයා වගේ කරනවා. ඒකයි විදර්ශනා ධූරේ. විදර්ශනා ධූරේ ගාන්ත ධූරේ නෙමෙයි. ග්‍රන්ථ ධූරේ ග්‍රන්ථ ධූරේ අවශ්‍යයි අද යුගයේ ඇටියට ඒ අවබෝධය තුලින් තමයි විදර්ශනා හැබැයි ග්‍රන්ථ ධූරේ එයා අවබෝධය ඇති වුණාට පස්සේ ආ විදර්ශනා ධූරයේ තමයි යට ඉතුරු වෙන්නේ. මොකද ඒ අවබෝධය අවශ්‍යයි විදර්ශනා ධූරයේ. මොකද සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානෙට එන්නේ නැහැ. බුදුනාගේ පණවන්නේ කරන්න දෙයක් මේ ධර්මයේ දන්නේ නැති කෙනෙකුට. ඒක නිසා බුදුන් වහන්සේ හැම කෙනෙකුටම ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒක තමයි. ඉතින් දහස් ගාණක් මිනි මැරුවත් අඟුලිමාල දහස් ගාණක් මිනි මැරුවා. දැන් අද කාලේ දහස් ගාණක් මිනි මැරුවොත් එහෙම දැන් ඉන්න මොනවද වෙන්නේ කියලා අපිට තේරෙනවා. නමුත් බුදුන් වහන්සේ කියන්නේ මේ ඒ සිත මේ සිත නෙමෙයි කියලා. බුදුන් වහන්සේ කියන්නේ අඟුලිමාල ඔබ මිනි මරුවද අඟුලිමාල කියනවනේ අර අර ගර්භණී කාන්තාවක් මේ මේ අර ප්‍රසූත දරු ප්‍රසූතියට අර වේදනාවෙන් කෑ ගහනකොට බුදුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මෙහෙම කාන්තාවක් මෙන්න මෙහෙම මෙහෙම මේ විලාප දෙනවා කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ එතනදී එතන ආනන්දය ඔබ ගිහිල්ලා මේ විදිහට අනිස්සර ඕක ඇවිල්ලා ඇත්තටම කරන්නේ උපක්‍රමයක්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ කවුද මේ අඟුලිමාල කෙලිම කියනවනේ ස්වාමීනි මම කොහොමද අපි කොහොමද කොහොමද එහෙම කරන්නේ මම මේ මෙච්චර මිනි මරලා තියෙනවා කවුරුත් මම මරලා නැහැ ඔය ගාතාවේ තියෙන්නේ ඕකනේ එතකොට කියන කවුරුත් මම මරලා නැහැ කියලා මම කොහොමද කියන්නේ එතකොට තමයි අඟුලිමාල ඔබ මේ පැවිදි වෙලා ඉන්න අඟුලිමාල භික්ෂුන් වහන්සේ කවුරු හරි මරලා තියෙනවා නැහැ ස්වාමීනි ආ එහෙනම් ඒ කවුද ආ එහෙමයි ස්වාමීනි ඒ කෙනා නැහැ මේ ඒ කෙනා නෙමෙයි එතනමනේ අඟුලිමාට මෙනෙහි කරන්න සිද්ධ වෙනවානේ මේ එතන මෙතන වෙනස ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ සිත ඇති වෙන ඒ සිත මේ සිත නෙමෙයි කියන්නේ ධර්මයේ නෙමෙයි තියෙන්නේ එතකොටනේ අඟුලිමාල නැවතත් ගිහිලා ඇත්තටම ඒ අඟුලිමාලගේ ලොකු පරණ අතුලාන්තයේ මේ මේ පරිවර්තනයනේ බුදුන් වහන්සේ කරන්නේ. ඒකනේ රහත් භාවයට හේතු වෙන්නේ අඟුලිමාලට. ඒ ඒ ඒ ඒ බලන්න ඇත්තටම අපි අපි දැන් ඒ සිත මේ සිත නෙමෙයි කියන එක. මේ සිත ඒ සිත සම්බන්ධයක් නැති බව. අවුත්වා සම්භූතං උත්තානම් භවිෂ්‍යති කියන එක. පුදුමයි. මේ ඡණය <laughs> මේ ඡණයනේ බුදුන් වහන්සේ ඒකනේ මරණාසතිය වටම ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් මේ ඡණික මරණය පෙන්වන්නේ. මේ ඡණයක් නේ මේ මේ අපිට ඇත්තම මේ සම්මුතිය මරණය බොක්කොම් බුරුනේ. එහෙමයි. ඒකනේ. දැන් අපිට මේ මේවෙන් පේන ඔබතුමීටත් පෙන්වන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ඔබතුමිය මුණ ගැහෙන්නේ ඕනම කෙනෙකුට මේ ධර්මය හොඳට පැහැදිලි කරන්න පුළුවන්. අවබෝධ වෙනවා. මේ හැම තැනම බුදුන් වහන්සේ පෙන්ලා තියෙන මේ මේ දෙක. අපේ ශරීර කූඩුව හෙට පොළොවට පස්සුණත් මේ පණිවිඩය මේ මොහොතේ යමෙකුට ඇසෙනවා ඒ අය ඒ දෙයමනේ කියන්නේ. දැන් අපේ දේශනා සමහර අය ඒව හොඳට අධ්‍යයනය කළා. ඒ අය දේශනා කරනවා. අපිට ඉරිසියාවක් තියෙනවා. අපි කියනවාද කාටවත් කරන්න එපා කියලා. සමහර අය එයාලගේ මේවල අපේ දේශනා දැම්ම කියලා අපි කියනවාද එපා කියලා. කවදාවත් නැහැ. අයියේ. ඒ ඔබතුමිය මේ දේ අවබෝධ කරගෙන ඔබතුමිය මේ අරහත්ත්වයට පත් වෙනවා නම් ඔබතුමිය ආර්ය භූමියට ස්පර්ශ කරනවා නම් අපේ ඔබතුමිය අතර වෙනස කුමක්ද? ඔබතුමියගේ සංඥාව ඔබතුමිය සුකුම වෙලා ඔබතුමිය නිරෝධයට කරා නම් අපේ නිරෝධ නම් මේ කවුද මෙතන ඉන්නේ? කවුද කොහෙද ඉන්නේ? ප්‍රශ්න තියෙන ලෝකයක් කනවගත්ත කෙනාට මේ පෘථග්ජන භූමිය විතරයි ප්‍රශ්න තියෙන්නේ. දැන් ආරයන් වහන්සේලා ඒකනේ අපි අර මෑණින් වහන්සේට කියන්නේ මේ පිරිමි රහතන් වහන්සේලා උසස්ද ගැහැණු රහතන් වහන්සේලා පහත්ද කියලා <laughs> ඔක්කොම රහතන් එකයි අරහත්ත්වයේ තුල කොහෙද එහෙම දෙයක් කෙනා නැහැ ආරි භූමියේ කෙනෙක් නැහැ එතකොටම පැහැදිලි නේද ඒක එතකොට දැන් ඔබතුමිය කිව්වා මම කියන එකම නේද? එතකොට මම දැන් අතර මමනේ ඔබතුමිය. එහෙම. එතකොට ඔබතුමිය දැන් එතකොට ඔබතුමිය කියන එක දැන් හා හොඳයිනේ. එහෙම. අපිටත් එතකොට පොඩ්ඩක් විවේකයි. කාය විවේකේ ටිකක් වැඩි. ඒත් අපිට ඒක යහපතම මිසක් අයහපතක් පේන්නේ නැහැ. ඒකනේ බුදුන් වහන්සේ සමහරලාට ධර්මයේ භාගයට දේශනා කළා. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා හිටපු ගම නැකිట్లా වඩිනවනේ. ඊට පස්සේ මේ මේ අය අතරමං වෙලා ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා ඊටු ටික ඊට පස්සේ ආයිමත් මේ ආපු ටික ඇත්තද කියලා බලන්න ආයෙ ඇවිල්ලා බුදුන් වහන්සේට අර අර අය කියලා කියනවා ස්වාමීනි අපි ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට මෙන්න මේ විදිහට ඒ කාරණා පැහැදිලි කරා. එය ස්වාමීනි අපිට මේ වටහා දෙන්න කියලා. එතකොට බුදුන් වහන්සේ කියනවානේ දැන් සරියුත්තා හඳුරේම කිව්වත් බුදුන් වහන්සේ ධර්මේ නම් කියන කියන බුදුන් වහන්සේ සාදු සාදු සාදු. එහෙමයි. අපද දැන් මේ ඒ කාරණාවමයි අපත් ඒ කියන්නේ කියලා කියනවා. ඒතර සරියුත් හාමුදුරුවෝ දේශනා කරත් එකයි මුගලන් හාමුදුරුවෝ දේශනා කරත් එකයි බුදුන් වහන්සේ දැන් ඇත්තටම මේ ආර්යයන් වහන්සේලාගෙන් ප්‍රශ්න ඇහුවමත් එකම උත්තර දෙන්නේ. දැන් ඔය ගොඩක් වෙලාට අපිට පේනවනේ මේ රහතන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවම එකම උත්තරේ නේ දෙන්නේ. ඉතින් එතකොටත් තේරෙනවානේ දැන් මේ කවුරු කිව්වත් එකයි කියන්නේ. ඉතින් ඕක වාදයක්වත් නැහැ. ඒ ආර්ය භූමිය අවබෝධ වුණාට පස්සේ ආර්ය භූමිය ගැන තුල වාද නැහැ. අයි කෙනෙක් නැති බව නියත් කියන්නේ මෙයත් කියන්නේ. ඉතින් ඉතින් ඉතින් හරි ආශ්චර්යයි. හරි හරි සුන්දරයි. ඒතකොට ඉරිසියාවක් එන්නේ නැහැ. ඒ ඉරිසියාව අයර ඔක්කොම තියෙන දෙයක් එක කෙනෙක් එක්ක. එහෙම මුකුත් නැහැ මේ සබාදාව. අපි අවදි වෙලා තියෙන සබාදාවට. හරි. මම මොනවා වුණත් ඔබතුමිය ඉන්න තැන හුදකලාවක් තියෙනවා විශාල. එහෙමයි. ඔබතුමිය වාසය කරන තැන සුන්දර පරිසරයක් තියෙන බවකුත් පේනවා. එහෙමයි. එතන මොනරුන් කෑ ගහනවා. එහෙමයි. <laughs> මේ හුදකලාවක් තියෙනවා මට ඒක තමයි අර දහම වඩා ගන්න පහසුවක් තියෙන තැන. ඔව් හොඳයි. අපි අතරම අහලවත් නැහැ අපි අහන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ අපිට මුකුත් අදහල නැහැ අපි ධර්මයේ විතරයි කතා කරේ. ඉතින් නමුත් අපිට හැමදේම සංනිසා සංඥා ඒ හැමදේම දැනන ස්වභාවයක් තියෙන. සමහර වෙලාවට සමහර කතා කරන ස්වභාවය තුළ ගොඩාක් දේවල් දැනෙනවා. ඒවා සමහරවිට ඒ ඇයිටම උදව්වක් වෙන්න කියනවා. එතකොට ඒ ඇයිටම තේරෙනවා. සමහර අය බොරු කියන කොටත් තේරෙනවා. සමහර අය හදලා කියන කොටත් තේරෙනවා. සමහර අය මවලා කියනවා, හිතලා කියනවා, ගොතලා කියනවා, අදලා කියනවා. ඉතින් අපි ගැටේ පව් කියලා හිතලා අසරණයි කියලා හිතලා මුකුත් කියන්නේ නැහැ. අපි ධර්මයේ ඒක උපවාසක දේශනා අහන්නකොට තේරෙන උපවාසය බොහොම කරුණාවෙන් ඒක අහන්න උත්තරේ දෙන්නේ කියන එක. ඔව්. ඉතින් මේ මිනිස්සුනේ අසරණයිනේ. ඉතින් අපිට මේ මිනිස්සුන්ගේ ස්වභාව දැක්කාම මේ සත්තු උනත් අපිට දැක්කාම තේරෙන මහා නිබුදුන් වහන්සේත් එහෙමනේ. මේ ස්වභාවයනේ. ඉතින් එයාට කරුණාව වෙන්න ඕන. ඉතින් එයා අවබෝධ නැහැනේ. ඒ නොදන්න කම තුළනේ ගිනි අරගෙනනේ. ගිනි ගොඩක් නේනේ. ගිනි ගොඩ නිවන්න දානවා මිසක් තවපත් වෙනවට අපි එහෙම අදහසක් නැහැ අපිට එහෙම අදහස් කොහොමත් නැහැ එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් එහෙමනම් කාලේ ඉතාලම නේද ඇති ඔබ වහන්සේට ඔබ වහන්සේට අහන්න යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක අහලා ඉවර කරගන්න ඕනේ මම මට ගොඩක් අහගන්න ඕනා කියලා මහාකර මම භාවනාව තුළදී මම නිසිදී කරනවාද කියලා මම සමාධියක් තුළ නතර වෙලා ඉන්නේ කෙනෙක් මට ඒක වාසනාවට පැහැදිලි කරලා දුන්නා දැන් අරමුණේ ඇත්තීම නැතිව දැක්කම සමාධියක් තුළ නෙවෙයි මේක වාසේ බොහොම ලස්සනට මට පැහැදිලි කරලා දුන්නානේ අන්න එතන එතන අරමුණක් ඇත්තීම නැතිව දැක ගන්න පුළුවන් නම් ඒක විදර්ශනාවෙමයි ඉන්නේ කියන එක පැහැදිලි දැම්මට මොකද මට මේ ළඟදී දවසේ මේ සිටීමේ තේ මට දෙකක් දෙතුන් ඉඳලා තියෙනවා මම දන්නේ නැහැ එච්චර වෙලාවක් ඉඳලා මට හිතන සමාධියක්ද මම මේ අත්ින්ද වෙච්චර වෙලාවක් එතම මේ ඔතන මේ මෙහෙණි ආරණේ ඔබ වහන්සේද වැඩිහිටි ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ලොකු මහන්සේ මම ආයත පොඩි මහන්සේ කෙනෙක් ඒතකොට අපිට හරි සතුටුයි මොකද මෙවැනි මෙහෙණින් වහන්සේ නමක් මූලිකත්වය අරගෙන යම්කිසි ඒ ඒ යටතේ ඒ කටයුතු කරන අය කොයිතරම් වාග්යවන්තද නේද මෙහෙණින් ඔබ අතරම මෙහෙණින් වහන්සේ ගොඩක් මේ අවබෝධය ඇති වෙනවත් එක තවත් මේ දියුණුවටපත් වෙයි තවත් මේ ගොඩක් වෙලාවට මෙහෙණින් වහන්සේ සිතුවිලි හඳුනා ගන්න. එහෙමයි. ඒව ඒවයි මිදිලා කටයුතු කරන්න. එතනට අවදි වෙන්න හැම මොහොතේම. වරදින්න පුළුවන්. අපි අසරණයිනේ ওই සිතුවිලි කියන්නේ අපි කාලාන්තරයක් පුරුද්දටනේ දැන් ඉන්නේ. ওই පුරුදු තමයි තියෙන්නේ දැන්. පුරුද්දට මේ වෙන්නේ ඒවා අපි එතකොට අසරණයි. එතකොට ඒ අසරණ කමට අපි කරන්න දෙයක් නැහැ. අපි අපිට දැනුණු මොහොතේ අවදිවත්. නැවතත් ඒ දේත් හදා ගන්න. අර උපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය. චන්දං ජනති වායමති වීරියං ආරහති චිත්තං පග්ගණ්ණාති පජහති. නූපන් කුසල් නූපදීම උපන් කුසල් වැඩි දියුණු කිරීම. මේක සම්මතනාන වීරිය අපි යන්න ඕනේ. ඉතින් අපිට මේ දේ දැනෙන මොහොතේ අපි නැවත ඒවා නූපදින්න කටයුතු කරන්න අපි මේ දැනුණු මොහොතේ හරි ඒක අපි ඉවත් කරගන්න ඕනේ. ඒකයි සතර සම්මත් ප්‍රධාන වීර්ය කියලා පෙන්නන්නේ. ඒ වගේම අපිට එන සිතත් අපි දකින්න උත්සාහ කරන්න ඒ වගේම මේ මේ හටගන්නේ නැති තැනට අපි අපි අපිට අපිට පුළුවන් වෙන්න ඕනි මේ මේ ඒ හට ගන්න සිතත් අපි දකින්න ඕනි ඒකෙන් මිදෙන්න ඕනි හට ඒ හටගත් සිත එතකොට ඒ සිත නැවත නූපදින ස්වභාවයටපත් වේවි එතනට අපි සිහියෙන් ඉන්න ඕනි සිහිය පවත්වන්න ඕනේ. එතකොට ඒ ඒ ඒ හට හට හටගත්තා කියන්නේ සිතක් කොහොමද හටගන්නවා. නමුත් ඒ සිතේ ඇලෙන ගැටෙන රාග දේශ ස්වභාවයකට ඉඩ නැති වෙනවා. ඒකයි උප්පානං කුසලාන ධම්මා තිතිය වියෝ භාව ද්වේපුල්ලා භාවනාය පරිපූර්ණය චන්දන් ජනිත කියලා කියනවා. ඒ කියන්නේ උපං කුසල සිත පවත්වා ගන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය දකිනවා. ඒ සත්‍ය දැකීම හැම සිතකම දැකීමෙන් නිදිමින් පවත්වා ගන්නවා. වැටහුණා. එහෙමයි. ඉතින් මේ ධර්ම කාරණා ගොඩක් වෙලාවට මේ ධර්මයේ කියන්නේ හැමදේම ධර්මයක් වෙනවා. තමන්ම ධර්මයේ බවට පත් වෙනවා. ධර්මයේ කියන්නේ දෙයක් නැති බව දකිනවා. එහෙමයි. ඉතින් ඔබ වහන්සේ මේ ආත්ම භාවයේ අවසාන ආත්ම භාවයේ ඒකාන්තයි ඔබවහන්සේනේ ධර්ම ෂණයක දකිනවා කියන්නේ ෂණේ ෂණයෙන් පිට ආත්මයක්වත් නැහැ ෂණයෙන් පිට මරණයක්වත් නැහැ නිදීම මෙතනමයි වෙන කරන්නේ දරුවන් කරන්නේ කරනවා සාසරය වහන්සේ තව තවත් බොහෝ මේ දේශිතයත් කාලය මේ ධර්මයේ දේශනා කරමින් තව බොහෝ ලෝක සත්‍ය මේ මිත්‍යා දෘෂ්ටියෙන් දරවලා සම්මා දිට්ඨියට පත් කරනවා ශක්තිය ධෛර්ය වාසනාව වාසන නොඩෝම ලැබිලා ප්‍රබෝධ සත්‍යය නිවන් දක්නව ශක්තිය ලැබේවා කියලා මම ඔබ වහන්සේට දෙපාන දාසිදාත කරනවා ආරින්හස තෙරුවන් සරණයි හොඳට මොනෝනේ කරාර මේ දිවි දෙවියන් මේ කරට නිසා නේද ඇති වෙන්නේ කියන එක. ඔව්. ඒක අර අර පස්සේ කියන තැන මේ මේ පස්සේ කියන තේන එකක් නෙවෙයිනේ. මේ මෙතන මේ ස්වභාවය නිසා මේක ඇති වෙන්නේ කියන එක. ඔව්. කියන්නේ මේක මේ ශක්තියක් කියන එක අන්න එතනින් හොඳට වැටෙනවා නේද? හරිනාස්. ඒ ඇත්තටම මේ මේ ගොඩක් දේශනා අපි ගොඩාක් එහෙම මේ ඒ ඉදිරිපත් කර තියෙන දේශනා අහපු කෙනෙකුට නම් වර්ධින හේතුවක් නැහැ. ඒකට හේතුව ඒව ඔක්කොම එකතු වෙලා එනවා ඊට පස්සේ යාට. ඔබතුමියත් ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ඒක මටත් අපිටත් හිතුනේ මේ ඔබතුමිය තේරම ආන නිසා ඔබතුමිය වෙන කාගේ මොකක්වත් ඇහුවේ නැතත් මෙතනින් නිවන් දකින්න. එහෙමද වහන්සේ අර පැහැදිලි කිරීම තුල දැන් අර ඉවර ඒක කියාගන්න තේරෙන්නේ එළියට එන විදිහ. ඔව්. මට මට වචනට එන්නේ නැහැ අයිනස පැහැදිලි